ගන්නේ අවස්ථාව රාහත් වෙන්න ලැබිච්ච අවස්ථාව කුසල්පෙන් අබහැට වාගේ එකතු කරලා එකතු කරලා ලබාගත් මිනිසත් භවෙන් නිකම් පොළොවට පස් වෙලා වියදම් වෙලා යනවනේ. සත්ත පාක වැඩක් ගන්න ඒ අතින් ඔබ වහන්සේලා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. මාන ජීවිත ඇතුල් වෙලා ಗುಣ ධර්ම වඩන්න අදහස් කරලා පින්ඩ පාති කරගෙන උදේ ඉඳලා රැ වෙනකන් ಗುಣ ධර්මත් එක්ක ගොඩාක් ශ්‍රේෂ්ඨයි. හැබැයි ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිඵල අම්බෙන්නේ මාර්ගඵලයක් තුලින්. ඥානයක් තුලින්. පංච අභිඥා තුලින්. එහෙම නැතුව අපි හඳුන්නේ නිකන් මේ ඉතියට ගඩක් නැහැ. මහානකම පුදුජන කෙනාට ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. පුදුජන කෙනාට වඩා මේම තපස් රැකගෙන ඉන්න එක ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. පිණ්ඩපාත කරගෙන උදකලාව ඉන්න එක ඔක්කොමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. හැබැයි එකකින්වත් මාර්ගඵලයක් නැත්තම් ඊළඟ භවය ගැන අපට ස්ථිර නැහැ. යන තැන හරියට කියන්න බෑ. ඕනම වෙලාවක වැරදෙන්න පුළුවන්. එහෙනම් අපායෙන් බේරෙන්න අදුම තරමින් පළවෙනි ඵලයට එන්න ඕනේ. නැවත ඉපදීම නවත්තන්න රාත්පලයට එන්න ඕනේ. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. කැමැත්තෙන් සංගවගෙන තියෙනවනම් අකුසල් ඒ ටික අයින් කරන්න ඕනේ. කැමැත්තෙන් අංගගෙන තියෙනවා නිරෝධ කරන්න නැතුව නිරෝධ කරන්න අකමැත්තෙන් තියෙනවනම් ඒ කෙලස් ටික නිරෝධ කරන්න ඕනේ. වෙන ඔප්ෂන් එකක් නැහැ මේකට. කෙලස් නැති වුණොත් විතරයි විමුක්තිය. කෙලස් අංගන් අංගන්න නැවත උප්පත්තිය. උප්පත්තියද විමුක්තියද කියන එක අපි තීරණය කරන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න හැම මොහොතෙම උත්සාහ කරන්න හැම මොහොතෙම ගුණයක් වඩන්න හැම මොහොතෙම මොනවාරි කෙලෙසයක් මොනවාරි කෙලෙස් තියෙනවා අපේ ආන්දන ඒක නිරෝධ කරන්න බැරි මගේ ළඟට ඇවිල්ලා අහන්න නිකන් ඔටු උහුරලා විසි කරනවා වගේ මම ඒක දාන්න ක්‍රම කියලා දෙන්න ක්‍රම 10ක් විතර කියලා දෙන්න ඔබ වහන්සේ කැමැති ක්‍රමකින් නිරෝධ කරන්න ලෝභය ටොකු ගාලා එලවන්න පුළුවන් ද්වේෂය කනවම මිරිකලා එලවන්න ඒ වගේ එලවන්න පුළුවන් ක්‍රම තියෙනවා අපේ ආන්දනේ මේවා මොකවත් මේ අමාරු දේවල් නෙමෙයි අපි ක්‍රම දන්නේ නැහනේ ඒ නිසා ඉතින් ඒක ජීවිත කාලෙම දුක් විඳිනවා. ඉතින් ඒක අයින් කරගන්න බෑ අපට. දැන් තරහා ගියාම අපිට අපිට මොනවද කියලා දෙන්නේ? මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙම නේද? තරහා එනවා මෛත්‍රිය. දැන් මං අහනවා ප්‍රශ්නය. තරාව තියෙනකොට මෛත්‍රියක් වැඩෙන්නේ කොහමද? කාලා හොඳට පිරිලා මෙතන ඉන්න මනුස්සයට අපි කියනවා කෑම කන්න ඕනේ. මෙච්චරට පිරලා තියෙනම දැන් කන්නේ කොහටද? දැන් තරාව පිරලා තියෙන සිතකටද මෛත්‍රිය දාන්නේ කොහටද? දැන් මෛත්‍රිය වඩන්න ඉස්සෙල්ලාම මොනවද කරලා තියෙන්න ඕනේ? මෛත්‍රිය අවශ්‍ය වුණේ ඇයි අපේ අඳුනේ? දැන් මෛත්‍රියක් අපට අවශ්‍ය වුණේ ඇයි? දැන් කට්ටිය කියනවානේ තරහා යනවා මෛත්‍රිය වඩන්න කියලා. මෛත්‍රියක් අවශ්‍ය වුණේ ඇයි? තරහා යන නිසා. තරහා යන්නේ ඇයි? මෛත්‍රියක් නැති නිසානේ. එහෙමද? එහෙමද එහෙම නැත්නම් වෙන මොන හරි ක්‍රමයක්ද? <laughs> ඒ මොකද්ද ක්‍රමය? ඉවසන්න බැරි වෙච්ච. තමන්ට ඕන විදිහට තියෙන්නේ නැති නිසා. අපේ ආන්දරනේ තරහා යනවා නම් මෛත්‍රිය නෙමෙයි වඩන්න ඕනේ. ඒක හැයි මේ මේ මේ ධර්ම ග්‍රන්ථවලත් ගොඩාක් ලියවලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලාත් කමඨාන් දෙනවා. ගොඩාක් කමඨාන ආචාර්ය ස්වාමීන් වහන්සේලා තරහා යනවා මෛත්‍රිය දෙනවා. තරහා යන කෙනෙකුට ඒ තරාව අයින් කරන, නිරෝධ කරන, තරාව නැති කරන කමඨාන දෙනවා. ඒ කමඨාන වඩලා වඩලා තරාව සම්පූර්ණ නැති කරනවා සිතේ. දැන් තරාව නැති කළා. තරා නැති සිත මොන සිතද? මෛත්‍රී සිත. තරා නැති සිත මෛත්‍රී සිතනේ. දැන් මෛත්‍රිය වඩන්න නැතුව සිත මෛත්‍රී සිතක් වෙලානේ. තරාව අයින් කරන ටෙක්නික් එකයි කියලා දෙන්න ඕනේ. ඒක අයින් කරන්නේ ඒකේම පරිසමෙන් තියාන මෛත්‍රිය කියලා වෙනම එකක් වඩනවා. දැන් මෛත්‍රී වඩන දුකක් විඳින්න ඕනේ මනුස්සයා. අර තරහා යන ප්‍රශ්නේ විඳින්න. දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ මනුස්සයාගේ තරහා යන එකට උත්තරේ ගන්න. ඌට කිව්වා තරහවතම විඳපන්. තරහවත් එක්ක වැඩෙන්නේ නැහැ මෛත්‍රිය. මේක වඩන්න තවත් දුක් විඳපන් කියලා ඌට දෙකක් දුන්නා. අර එක ගෑණි දික්කසාද කරන්න ගියම තව ගෑණියෙක් බන්දලා දීලා. මාර ප්‍රශ්න. දැන් දෙකක් නඩත්තු කරන්න එපාය. මොකද අර තරහා නැති කරන්න දුක් විඳිනවා. ඒක නඩත්තු කරන්න ඕනේ. තරහව එක මෛත්‍රිය වැඩෙන්න ඔළුවෙන් හිටගෙන අරක වඩනවා. ඒක තවත් නඩත්තුවා. දැන් ප්‍රශ්න දෙකක් අපේ බලන්න. විමුක්තිය ඉල්ලාගෙන ආපු මනුස්සයව සම්පූර්ණයෙන් ඉර කරලා වලේ දාලා නෙමෙයිනේ. තරහා යනවා නම් තරහා නැති වෙන්නයි කමටහන් දෙන්න ඕනේ. තරහා නැති වුනාම තරහා නැති සිත, මෛත්‍රී සිත, කරුණාවන්ත සිත, කාරුණික සිත. බලන්න. මේක නැති වුනාම අරක ඉබේ හම්බෙනවා. මේක තියෙනකන් ඒක හම්බෙන්නේ නැහැ. එතකොට මේක තියෙද්දිනේ අරක යන්න. දැන් ද්වේෂයත් එක්ක මෛත්‍රියක් වැඩෙන්න බෑනේ. දෙකම තියෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට දෙකම තියෙන්න බැරි නම් දෙකම වැඩෙන්න බැරි නම් තරාව නැති කරන්නේ නැතුව මෛත්‍රිය කරන්න කියන එක මොනතරම් මෝඩකමක්ද? එහෙනම් තරාව අයින් කෙරුවොත් මෛත්‍රිය කරන්න ඕනේ සුවපත් වේවා නිදුක මොකක්ද කියන තරාව අයින් වෙච්ච ගමන් ද්වේෂය අයින් වෙච්ච ගමන් ද්වේෂය නැති සිට සම්පූර්ණ මෛත්‍රී සිත. මරණකම් කොච්චර සරලද කියලා මේ මාර්ගය. ද්වේෂය අයින් කරුවොත් මෛත්‍රී සිත නේද? ද්වේෂය අයින් කරන්නේ කොහොමද? දැන් මේක කමටහනට අදාළ නැහැ මේක වඩන්න එපා දැනගන්න අපේ හඳුරු. අර අර පියවර හතර වැඩුවම පස්සේ මේක වැඩුවට කමන්නේ නැහැ. ද්වේෂය අයින් කරන්නේ කොහොමද? ද්වේෂය ඇති වෙන්නේ අවිද්‍යාවෙන්. විද්‍යාව දැම්ම ගමන් ද්වේෂය ගියා. දැන් මේ හාමුදුරුවොත් එක්ක මට හරියට තරයි. කියන දේ මොකක් පිළිගන්නේ නැන්නේ. බලන්නකො මාර ප්‍රශ්නේ. දැන් ඒක අවිද්‍යාවනේ. ද්වේෂය ආවේ අවිද්‍යාවෙන්. කියනවා ස්වාමීනි. ඒ හාමුදුරුවෝ පිළිවෙලක් නැතුව නෙමෙයි ඇසිරෙන්නේ. ඔබ වහන්සේ මාර්ගඵලයකින් වයි කියලා ඔබ වහන්සේ දෘෂ්ටියක් තියෙනවා. අර පිළිවෙලක් නැතුව ඉන්නකොට ඔබ වහන්සේට මලපයින්නෝනේ. තරහ එනවනේ. එතකොට ඔබ වහන්සේගේ පුදුජන ස්වභාවය ඔබ වහන්සේම තේරුම් ගන්නවා. උන්වහන්සේ සාමණේරනේ ඔබ වහන්සේ උපසම්පදානේ කොහොමද උන්වහන්සේ ඔබ වහන්සේට මේ අවවාද කරන්නේ? කමටහන් දෙන්න බෑනේ. ඒ නිසා උන්වහන්සේ ප්‍රඥාවෙන් ඔබ වහන්සේට මොකවත් කියන්නේ නැතුව ඒ ගරුත්වයෙන් චරිතය තුලින් ඔබ වහන්සේ ඔබ වහන්සේට හඳුන්වලා දෙනවා. ඒ උත්තරම එච්චර ප්‍රඥාවන්තද? මම මොනතරම් මෝඩෙද මම ඒ හම්බුරට ගහන්න හිටන් හිතුවා. ඊතරම් තරම් එච්චර පඤ්ඤාව. එතකොට හාමුදුරුවෝ ඔක්කොම කරන්නේ මාව ගොඩ දාන්නද? ඔව් ස්වාමීනි. එතකොට මම මේ අර දැක්ක කකා ඇවිද ඇවිද එහෙම කරනකොට ඔබ වහන්සේට තරහා එනවනේ. අනුන්ගේ අඩුපාඩු වලට ඔබ වහන්සේ කැළඹෙන චරිතයක් කියලා ඔබ වහන්සේ තේරුම් ගන්න එපායි. අනුන්ගේ අඩුපාඩු වල ස්වභාවස නඩු කියන පෙරකඳෝරේ කොබාන්සේ ඒක තේරුම් ගන්න බලන්නකො මාර අඩුපාඩු තිබිලා නෑ ඇත්තටම මට තරහා කියන්නේ අපේ අඳුරු මොකද්ද කරන්නේ මොකවත් කරන්න එපා ඒ ශ්‍රේෂ්ඨ උත්තරනේ ඒ පොඩි ආම්දුරමක් නේ නිසා ඔබ වහන්සේව කොහොම හරි ගොඩ දාන්නක ප්‍රඥාවෙන් ඒ ඔක්කොම කරන කමටහන් එක. එහෙනම් ඒ ආම්දුර කරන එක කරපුවාද නේද අපි සන්තෝෂින්. දැන් තරහා යනවාද අපි ආම්දුර? බලන්නක අර ද්වේෂය ඇති වෙච්ච සිතේ තිබිච්ච අර අවිද්‍යාව විද්‍යාව කරපු ගමන් තරහව ගියා. දැන් මොන සිතද ඔබ වහන්සේගේ? මෛත්‍රී සිත. අර ආම්දුර ඇවිදිනවා. ඇවිදිනකොට බලහන් ඉන්නවා. බොහොම වේගෙන් ඇවිදිනවා පොඩි හාමුදුරු. තරුණයිනේ, ශක්තිමත්. දන්නවා මේව මගේ කමටන් තරහා ගන්න. දුවගෙන එනකොට පැන් ටික දෙනවා. පොඩි හාමුදුරු දුවගෙන ආවා පැන් ටික ගන්න. කලින් ගාන්න වගේ තරහා යනවා. සංවර නැහැ. විනයක් දන්නේ පිළිවෙලක් නැහැ. දැන් පැන් ටික දෙනවා. පැන් ටිකක් ගන්න දුවලාපු නිසා මාන්සි ඇති. ඇයි? අර විද්‍යාව පහළවනාම දැන් අවිද්‍යාව නැතිවම තරහා යන්නේ අර ඔක්කොම අර ප්‍රඥාවෙන් බලනවා, කමඨාණයෙන් බලනවා. දැන් මෛත්‍රියක් ඕනේද අපි අන්න වඩන්න? මේක තමයි මෛත්‍රිය. තවත් මොකද්ද මෛත්‍රිය? ඒක තමයි මෛත්‍රිය. තරහ නැති වෙච්ච සිත මෛත්‍රී සිත. ඔච්චරනේ අපි හාන්දුරන්නේ මේ द्वේෂය නැති කරන්න තියෙන ක්‍රමේ. ඒක කියන්නේ නැතුව ඒ අත්දැකීම් ප්‍රායෝගිකව කරන්න තියෙන කමඨාන කියන්නේ නැතුව වාඩි වෙලා සුවපත් වේවා නිදුක්. ඊසාන දිග සත්‍ය බලනකොට ඊසානේ මොකවත් නැහැ කාන්තාරයක්. සුණාපරන්තේ මිනිස්සු නැහැ. අවුරුදු 150ක පදිංචි අත්තරලා. සෙල්සියන් 300 ගන්න ප්‍රශ්නේ. දැන් අපි දන්නේ ඊසාන දිගට සුවප ගිහින් බලනකොට මේ කවුරුද මේ පැත්ත දැන් මම මෛත්‍රී කළානේ ඒ කාලේ කවුද එකක් මට අනාචාරය අපරාධනේ මෛත්‍රී කාන්තාරේ නිකන් ගිහිල්ලා තරංග ටික ඔහොම එකක් නේ වඩලා තින්න මට තරහා යනවා නම් ඊසාන දිගේ ඉන්න කට්ටියට මෛත්‍රී කරන එකද හරි තරහා ගිය තැන ඔයලා ප්‍රශ්නේ විසඳලා මෛත්‍රී කරගන්න එකද හරි උත්තරේ මෙතන තියෙන්නේ මම ගිහින් තියෙන සුණාපරන්තේ අර තෙල්ලා කරවල ඉන්න මිනිසුන්ටයි මෛත්‍රී දීලා තියෙන බලන්නක අපි ආන්නේ. ප්‍රශ්න තින්නේ කනේ. බේත් බැඳලා කමන්නේ Tamange කකුලේ. බේත් බැඳලා තියෙන අල්ලපු gedara මනුස්සයාගේ කකුලේ. ඔළුවේ ප්‍රශ්නක් තියෙනවනම් Tamange දැන් ඔළුවේ ප්‍රශ්නෙට ඔළුවේ බේත් බඳින්න ඕනේ. කකුලේ බැඳගත් කමන්නේ Tamange කකුලේ. අල්ලපු ගමේ එකෙක්ගේ කකුලේ බඳිනවා. මොකද කියලා ඇහුවාම එයා පැත්තේ ගමේ කෙනෙකුට ඔළුවක එයා පැත්තේ ගමේ ඔළුවක මගේ කකුලේ බඳිනවා. එහෙම තමයි පොතේ තියෙන්නේ. තරහා ගියාම අම්බන්තොට කට්ටියට උතුරු දිශාවට මෛත්‍රී කරන්න කියලා පොතේ තියෙනවා. ඒ නිසා ඒ කට්ටියගේ තුවාලෙට බේත් බඳින්න තියෙන උතුර කට්ටියට අපි ඒ නිසා පේදුරු තුඩුවට ආව කියලා පේදුරු තුඩු මිනිසුන්ගේ කකුල් වලට බේත් බඳිනවා. මම මාර පොත කවුද නේ පොත ලිව්වේ? එතකොට ඒ කට්ටියට කැස්ස නම් බේත් බොන්න ඕනේ මේ කට්ටිය. මේක සම්පූර්ණ කන පිට ගිහිල්ලා නේන. තරහා යන්නේ මේ කෝපේ සම්බන්ධයෙන් නම්. ඒ කෝපේ නිසා නම් තරහා ගියේ. ඒ තරහාගියට හේතුව දැකලා ඒක විද්‍යාව පාල කරලා තරහව අයින් කරාම මෙතනම මෛත්‍රිය ඉපදෙන අපේ ආන්දමේ. එහෙම නැතුව අපි අර දිසාවල් ගානේ සත්තු ගානේ කුරා ගානේ කූඹියා ගානේ ගැඩවිල්ලු ගානේ ඇවිද්දට හරියන්නේ ඒවට තරහා ගිහිල්ලා නැහැ අපේ හඳුන්නේ. ඒ කියන්නේ දිසාවල් වල කාටවත් මම නඩු දාලා නැහැ නඩු දාලා තියෙන අල්ලපු gedara මිනිස්සයාට. ප්‍රශ්නේ තියෙන්නේ අල්ලපු gedara. අල්ලපු gedaraට තරහා ගියා එතන තරහව අයින් කරලා විද්‍යාව උපදවාගෙන මෛත්‍රී කරන්නේ නැතුව ඒ ප්‍රශ්නේ ඒමම තියදී මේ දිසාවල් ගානේ ඇවිදිනවා ගානේ බලන්න. කාලේ මොනතරම් අපරාධෙද කියලා. ඒකයි මම කිව්වේ මේ කමටන් ගොඩාක් අපිට පැටලිලා තියෙනවා. වඩ වඩිවොත්නේ දන්නේ අපේ හඳුන්නේ මේකේ යථාර්ථය මොකද්ද කියලා වැඩිවොත් නේ අඩුපාඩු පේන කවුරුත් වඩන්නේ ඔක්කොම කටපාඩමේ තියන්නවා කතන්දරේ. අරවා මයිකෙන් ලස්සනට කියනවා. තාලෙට කියනවා. සංවරව කියනවා. සාන්ත දාන්තක මිනිස්සු ඔක්කොම නිකන් ඊම නිකන් ලස්සනට චූන් එකේ ඉන්නවා. නින්දත් යනවා සමහරවිට. ඒ තරම් ලස්සනට කියන එක. අර පොඩි ළමයි නිදා ගන්න තියෙන අර ගාථා කියලා අර කවි කියලා සින්දු කියලා නලවල නිදි කරන ඒ ක්‍රමය අර ක්‍රමය අතර කිසිම වෙනසක් නැහැ. අර කට්ටිය පොඩි එකා නිදි කරනවා මේ කට්ටිය ලොකු කට්ටිය නිදි කරනවා දෙකම එකයි. නිදි කරන වැඩපිළිවෙලක් තියෙන්නේ රාත් කරන වැඩපිළිවෙලක් එතන නැහැ. ඒ කමඨාන් වල ඒ අඩුපාඩු අපි දැනගත්තොත් තමයි ගොඩ යන්න පුළුවන්. දැන් වාලයක තෙමෙනවා. තෙමෙන්නේ ඇයි කියලා අඩුව දැනගත්තොත් නේද හදන්න පුළුවන්. නැත්නම් මුළු වාලයම ගලවන්න එපා. වාලේ ගලවන්න. තෙමෙන උළු කැටේ විතර ගලලා ඇඩ්ජස්ට් කරවම හරියනවා. ඒ වගේ කමඨාන දන්නවා. ඒ ඒ ඉරවෙච්ච තැන විතරක් ඇඩ්ජස්ට් කළාම හරියනවා. දැන් කමඨාන පෑදිලිද අපේ ආන්දම ආස්වාස ප්‍රාස්වාස ඒක මත සිත පීඨවල සිය පවත්තන. ඒ කියන්නේ ආස්වාසයට අවු වෙන්නත් එපා. ප්‍රාස්වාස මේ කමඨාන ප්‍රධාන ටාකට් එක උස්ම බලන එක නෙමෙයි. උස්ම බැලුවයි කියලා මොනවද හම්බෙන්නේ කොට? මොකවත් හම්බෙන්නේ ඒ ආස්වාස ප්‍රාස්වාස කියන මේ ක්‍රියාකාරී දෙකටම අවු වෙන්නේ නැතුව ඉන්න මේ සිත උරු කරනවා. සිත පුරුදු කරනවා. අන්ත දෙකට අහු වෙන්නේ නැත. ඒ ඒ අත්දැකීම, ඒ අවබෝධයෙන් ලෝකෙ තියෙන ඔක්කොමට අහු වෙන්නේ නැතුව ඉන්නවා. එච්චරයි.